හොඳයි එහෙනම් සාවධානව අහන්න. මේ දක්වා කරගෙන යන ලබන සම්මා දිට්ඨිය පිළිබඳ දේශනා මාලාවේ අද ඉදිරිපත් කරන්නට තියෙන්නේ අවිජ්ජා සමුදය සංඛාර සමුදය අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියන කොටසයි. මේකට අදාළ පාඨය සම්මා දිට්ඨි සූත්‍රයේ දැක්කේ මෙන්න මේ ආකාරයෙන් යතෝකෝ ආවසෝ අරිස්සාවකෝ සංඛාරේච පජානාති සංඛාර සම්බයංච පජානාති සංඛාර නිරෝධංච පජානාති සංඛාර නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තවතාපිකෝ ආවසෝ අරිස්සාවකෝ සම්මා දිට්ඨි හෝතේ විගතාස්ස දිට්ඨි ධම්මේ අවිත්ත ප්‍රසාදේන සමන්නාගතෝ ආලපේන සද්ධම්මන්ති යම් විටකදී ආර්ශාවකෙක් සංස්කාර සංස්කාර සමුදය සංස්කාර නිරෝධය සහ සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන කරුණු හතර හරියට මැනවින් අවබෝධ කරගත්තා නම් එතකින්ම නිර්වාණ ධාතුව දැකලා ධර්මයේ කෙරේ නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා සම්මා දිට්ඨිය ඉජ්ජු කරගත් පුද්ගලයෙක් බවට ඔහුපත් වෙනවා කියන එකයි සාමාන්‍ය අදහස. පතමේ පනසෝ සංඛාරා කතම්මෝ සංඛාර සමුදය කතමෝ සංඛාර නිරෝධෝ කතමෝ සංඛාර නිරෝධ ගාමිනී පටිපදා සංඛාර සංඛාර සමුදය සංඛාර නිරෝධය සහ සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ කුමක්ද? තයෝමේ ආස්ස සංඛාරා සංස්කාර වර්ග තුනක් තියෙනවා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කා සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන කොටස් තුන තමයි සංඛාර කියන වචනේ පාවිච්චි කරන්නේ. අවිද්‍යා සමුදය සංඛාර සමුදයෝ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාව නිසා සංඛාර ජනිත වන්නේ අවිද්‍යාව නිරුද්ධ කළාට පසුව සංඛාර නිරුද්ධ වෙනවා අය මේ වාරිය වට්ටංගික කොමග්ගෝ සංඛාර නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේයි සංඛාර නිරුද්ධ කිරීමේ තියෙන ප්‍රතිපදාවයි යතෝකෝ අවශ්‍ය වර්යශාවකෝ යමං සංඛාරේ පජානාති එවං සංඛාර සමුදයං පජානාති එවං සංඛාර නිරෝධං පජානාති එවං සංඛාර නිරෝධ ගාමිනී පටිපදං පජානාති යම් විටකදී මේ ආකාරයෙන් සංඛාර සංඛාර සමුදය සංඛාර නිරෝධේ සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව හරියට අවබෝධ කරගත්තා නම් ඕසෝ සබ්බසෝ රාගාංශයන් පහයි පටිගාංශයන් පටිවිනය දෙත්තා අස්මේති දිට්ඨිමානංශය සමෝහනිතා අවිද්‍යම් පහය විද්‍යම් උපාදෙත්වා අදිච්ඡේ ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති මේ ජීවිතයේදීම කාම රාග අනුසය පටිඝානුසය ආදී අංශේ ධර්මයන් ශේ කරලා අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවාගෙන පහත් ඵලය ලැබලා දුක කෙලවර කරනවා. එත්තවතාපිකෝ ආශෝ අවිසාවකෝ සම්මාදිට්ඨිය වතේ. එතකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා. මේ ඒ සූත්‍රයේ දැක්වෙන පාඩවල සරල අදහස. ගියම වාරයේ දේශනාවේදී අපි සංඛාර ගැන කතා කළා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර ආදී කොටස් විස්තර කළා. නිසා අද අපිට කතා කරන්නට තිබෙන්නේ අවිද්‍යා සමුදය සංඛාර සමුදය කියන කොටසත්, අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන කොටසත්. අවිද්‍යා නිව නිසා සංඛාර ඇති වෙනවා. මේදී විශේෂයෙන් මේ තේරුම් ගත යුතුයි මෙතන සංස්කාර කියන්නේ අකුසල අකුසල කර්ම සංස්කාර බව. හේතුන් හටගත් සියලුම ධර්ම වල සංස්කාර කියන බව මේ අය දන්නවා. විවිධ අර්ථයන් දැක්වීම සඳහා සංඛාර කියන වචනේ පාවිච්චි කරන බවත් මේ අය දන්නවා. මුළු පංචස්කන්ධ ලෝකයේම සංස්කාර කියන වචනේ පාවිච්චි කරන බවක් දන්නවා. ඒකත් මේදී තේරුම් ගත යුතු වන්නේ සංඛාර සමුදය අවිද්‍යා සමුදය සංඛාර සමුදය කියන එකෙන් අදහස් කරන්නේ අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම සංස්කාර රැසෙනවා කියන එකයි. අවිද්‍යාව කියන්නේ නොදක්කම. බොහෝ විට මේ නොදක්කම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. කතමාද බිකේ අවිජ්ජා යංකෝ බිකේ දුක්ඛේ අඥානං දුක්ඛ සම්බේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති බිකේ අවිජ්ජා මොකද්ද මහණෙනි අවිද්‍යාව නොදස්කම කියන්නේ දුක්ඛේ අඥානං දුක ගැන නොදස්කම දුක්ඛ සමුදය අඥානං දුක්ඛ සමුදය දුක ඇතිවීමේ හේතුව ගැන නොදස්කම දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධේ ගැන නොදස්කම සහ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං දුක්ඛ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ගැන අවබෝධයක් නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. මේන් අදහස් කරන්නේ නැහැ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන තිබෙන කරුණු අඩංගු පොත්පත් කියවලා ඒ නැත්නම් එවැනි දේශනා අහලා ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන නැති එකයි කියන්නේ. එවැනි අවබෝධයක් ඇති කරගත්තු කෙනෙක්වත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රායෝගික වශයෙන් අත්දැකලා නැත්නම් ඒ අයගේ සිත තුළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසාම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රායෝගික වශයෙන් විදර්ශනා භාවනාව තුළින් අත්දැකිය යුතු ධර්මයක්. විශේෂයෙන්ම නිරෝධ සත්‍ය අත්දැකිය යුතුයි සෝවාන් වෙලා, සකදාගාමී වෙලා, අනාගාමී වෙලා, රහත් වෙලා. සෝවාන් සකදාගාමී අනාගාමී තහත් කියන මාර්ගඵල ලබන අවස්ථාවේදී නිරෝධ සත්‍ය නිර්වාණය වද්දකිනවා ඒ නිරෝධ සත්‍ය අත්දකින විට එවැනි කෙනෙක් නිරෝධ සත්‍ය පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ ලෙස තමා විසින්ම අත්දකලා තිබෙන කෙනෙක් බවට පත් වෙනවා ඊට අමතරව ඒ නිරෝධ සත්‍ය අත්දැකීමට හේතුපාදක වූ භාවනා මාර්ගය මාර්ග සත්‍ය වශයෙන් ඔහු පැහැදිලි ලෙසම අත්දකිනවා විශේෂයෙන්ම අනිත්‍ය භාවය දැකීම නිරෝධය දැකීම ආදී කරුණු සම් සම්මා දිට්ඨියට අන්තර්ගත වන්නේ මේ සම්මා දිට්ඨිය තුළින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කළාය ඒ සම්මා දිට්ඨිය තුලින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම සඳහා සම්මා සතිය සම්මා සමාධිය සම්මා වායාම වැනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග මේ ආකාරයෙන් උපකාරක ධර්ම වශයෙන් ක්‍රියාත්මක වුණාය කියන කරුණ පැහැදිලි ලෙස දකිමින් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මාර්ග සත්‍ය පැහැදිලිව දැක්ක කෙනෙක් බවට පත් වෙනවා. ඒ සෝමං ආදී මාර්ගඵල ලාභීකගේ ස්වરૂපේ ඒ වගේම මේ මා සෝවන් ආදී මාර්ගඵල ලබන විට ඒ ඒ මාර්ගයෙන් ඒ ඒ මාර්ගයෙන් නැසී යන සංගෝල ධර්ම, ක්ලේශ ධර්ම සේවී යනවා. ඒ සංගෝල ධර්මයන් හා සම්බන්ධව අවිද්‍යාව සේවී යනවා. මේ විදිහට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රායෝගික වශයෙන් Taman අත්දැකලා තියෙන්නට ඕන. එසේ අත්දැකලා නැත්නම් මෙන්න මේ අත් නොදැක්ක භාවයට තමයි අවිද්‍යාව කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැක්කම කියන්නේ. පොත්වල තියෙන කරුණු සියල්ලම කටපාඩම් කරගෙන සිටියා. නැත්නම් එවැනි දේශනා Tamanට වෙනස් කෙනෙකුට කියන්න පුළුවන් වන ආකාරයේ මතක සටහනේ සබාගෙන සිටියත් තමා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරලා සිටින කෙනෙක් කියලා හැවටෙන්නට එපා. ඒ විදිහට මාර්ගඵලයක් ලැබලා චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රායෝගික වශයෙන් අත්දැකලා නැත්නම් මේ එක් ආකාරයකින් අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ විස්තර කළ හැටි නමුත් විවිධ විවිධ ආකාරවලින් මේ අවිද්‍යා බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාරලා තිබෙනවා. එයින් කීපයක් පමණක් මම කියන්නම් මේ අවිද්‍යාව කියන්නේ කුමක්ද කියන එක පෙන්වා දීම සඳහා විශේෂයෙන්ම තමන්ගේ රූපස්කන්ධයේ මහා විශාල දුකක් දුක් ලබා දෙන ස්ථානයක් දුකට හේතුපාද වන දෙයක්. ඒකාන්තයෙන්ම දුකක් හෝ දුක්ඛ සමුදයක් හෝ මේ රූපස්කන්ධය කෙරෙහි යම් කෙනෙකුගේ සිත තුළ ඇලීමක් තියෙනවා නම්, බැඳීමක් තියෙනවා නම්, මම මගේ කියන හැඟීමක් තියෙනවා නම් ඒ සියල්ලම ජනිතවන්නේ අවිද්‍යාව නිසා. වේදනා ස්කන්ධය පිළිබඳ යම් කිසි බැඳීමක් තියෙනවා නම් විශේෂයෙන්ම සුඛ වේදනාව කෙරෙහි ඇලීමක් බැඳීමක් තියෙනවා නම් දුක් වේදනාව කෙරෙහි ගැටීමක් ඇති වෙනවා නම් අදුක්කම සුඛ වේදනාවයි කියන උපේක්ෂා වේදනාව කෙරෙහි නොදක්කමක් ඇති වෙනවා නම් මේ සියල්ලම සිදුවන්නේ අවිද්‍යාව නිසා. වේදනා ස්කන්ධය තුළින් සුළු සුඛාස්වාදයක් ලැබෙන සුළු වේදන සුඛ වේදනාවක් තුළින් අපේ ගම කාමාස්වාදයක් කියලා කාමාස්වාදයක් තුළින් සුළු ආස්වාදයක් ලැබෙනවා ඒක ඇත්ත. නමුත් ඒ සුළු ආස්වාදය තුළින් ලැබෙන ආස්වාදෙ විඳීමට යෑම නිසා සමාට විඳින්නට සිදුවුණු සංසාරික දුක මෙතකයි කියන නිම කරන්නට බෑ. ඒ කාමාස්වාදයේ වැලිකටයකට උපමා කළා නම් ඒ වැලිකටේ තනම් වූ ආස්වාදයේ විඳීමට යෑම තුළින් විඳින්නට සිදුවන සංසාරික දුක මහ පොළොවටත් වඩා වැඩි. නමුත් ඒක ලෝක සත්‍යයට දකින්නට බෑ අවිද්‍යාවෙන් බැසී තිබෙන නිසා ඒ සුළු ආස්වාදයේ මහා ලොකු දෙයක් සිතා දෙයක් ශේෂිතාගෙන ඒකම උපාදාන කරගෙන කටයුතු කරනවා. මේකත් අවිද්‍යාව නිසා සිදුවන දෙයක්. විශේෂයෙන්ම සුඛාස්වාදයේ කියන එකට ඇලීම තුළින් Tamanට තමන්ගේ සිත දැවීමකට, තැවීමකට, පරිලාහයකට පත් වෙනවා ඒකම දුකක්. නමුත් ඒකවත් තේරුම් ගන්නට සාමාන්‍ය ලෝක සත්‍යයක් බැහැ. ඒ වගේම දුක් වේදනාවට ගැටෙනවා. ඒ ගැටීම නිසා නොඑක ආකාර කායික වාචික මානසික සංස්කාර ධර්මයේ ක්‍රියාවන් සිදු කරනවා. එසේ කිරීම තුළින් නැවත නැවත දුකටිගාමී වෙමින් සසර දුක් අනන්ත ප්‍රමාණ බෙදෙන්නට වෙනවා. ඉතින් දුක් වේදනාව කෙරෙහි යම් කිසි කෙනෙක් ගැටෙනවා නම් ඒ ගැටීම ඇතිවන්නේ අවිද්‍යාව නිසා. ඒ වගේම තමයි මදහත් වේදනාවේ යතහතත්සේ යතහ පරිදි සමහරුන්ට තේරුම් ගන්නට බෑ තේරුම් ගන්නවා තබ සමාගයේ සිට තුළ දැන් තියෙන්නේ මදහත් වේදනාවක් කියලා දැනගන්නටවත් බෑ එම නිසාම මේ මදහත් වේදනාවේ සමුදේ දන්නෙත් නෑ අත්සංගමේ හේවත් නැති වියම් දන්නෙත් නෑ ඒකේ ආස්වාදය හෝ ආදීනවය හෝ නිස්සරණේ දන්නෙත් නෑ මේ සියල්ලම නොදත්කමත් සිදුවන්නේ තනිකරම අවිද්‍යාව නිසා සංඥා ස්කන්ධය ගත්තොත් එහෙම සංඥාව කියන්නේ හඳුනා ගන්න එක. අපි නොඑක් දේවල් නොඑක් ආකාරයෙන් හඳුනා ගන්නවා. ගෑණියෙක්, මිනිහෙක්, තරුණයෙක්, තරුණියක්, මේෂයක්, කොටුවක් ආදී විවිධ විවිධ ආකාර වලින් අපිට නොඑක් කර්මණු හඳුනා ගන්නට පුළුවන්. මේ හඳුනා ගැනීම සියල්ලම අසත්‍යයි. සත්‍ය දේවල් නෙවෙයි. අපි කොටුවක් කියලා හඳුනාගත්තා නම් මේ හඳුනා ගැනීම සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් සත්‍ය දෙයක් නෙවෙයි. සම්මුතිය පමණයි එතන තියෙන්නේ. ඒ වගේම අපිටම ගැහණියක් කියලා හඳුනාගත්තා පිරිමියෙක් කියලා හඳුනාගත්තා නැත්නම් ශරීරයේ අතප්පය අක්කපුලක් ආදී වශයෙන් ඒ කොටස් හඳුනාගත්තා මේ සෑම හඳුනා ගැනීමක්ම සම්මුති පමණයි ඒවා සත්‍ය දේවල් මේ පරමාර්ථ වශයෙන් කිසිම සත්‍යයක් ඒ සංඥාවල නැහැ සංඥාවලින් මුලාවට පත්වන්නේ තනිකරම අවිද්‍යාව පසු වශයෙන් ක්‍රියාත්මක වන නිසා ඊට අමතරව විපරීත සංඥා වශයෙන් හඳුන්වන ලද විපර්යාස සංඥා තියෙනවා ඒ සියල්ලම පහළවන්නේ සංඥාව නිසා. මේ සංඥාව නිසාම සම්මුතිවල එල්බ ගන්නා ලෝක සත්‍යය සම්මුතිය ඉක්මවා යන්නට එයයි හැකියාවක් නැහැ. ප්‍රඥාත්වල බැස ගන්නා ප්‍රඥාත්වල එල්බ ගන්නා මේ සංයතේ ප්‍රඥාත්යේ ඉක්මවා යන්නට නොහැකිව සංඥා ස්කන්ධය තුල හිර වී සංඥා ස්කන්ධය උපාදාන කරගෙන කටයුතු කරන්නේ අන්තිශාක් නිසා නෙවෙයි තනිකරම අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වන නිසා. සංස්කාර ස්කන්ධයට හේත් ඒ වගේම අවිද්‍යාව තමාගේ සිතතර ක්‍රියාත්මක වෙනවා සංස්කාර කියන්නේ සිතවිලි ධර්ම තමාගේ සිතතර පහළ වෙන චෛතසික ධර්ම මේ සිතවිලි නිසාම කුසලොත් කරනවා අකුසලොත් කරනවා මේ කුසල අකුසල කම්ම සංස්කාර රැස්වීම නිසා නැවත නැවත ඉපදී ඉපදී සංසාරම් දුක්ම ඒ ඇයිද එවැනි කෙනෙකුට විඳින්නට සිදෙනවා මේක දැක ගන්නට අවිද්‍යාවෙන් බරව පුද්ගලයාට කිසිසේත් නැකියාවක් නැහැ එම නිසාම අවිද්‍යාවෙන් බර වෙච්ච නිසාම දුගතිගාමී වන අකුසල කර්මස් කරනවා සුගතිගාමී වන කුසල කර්මස් සිදු කරනවා ඊට අමතරව සිත තුළින් වේදාකාර චිත්ත සංස්කාර ධර්ම සිතවිලි ගලා අනේක සිතට මහා වදයක් වරක් සිතට නොසන්සුන් භාවයක් සැනසෙල්ලක් ශාන්ත භාවයක් නැහැ සිතට සැනසීමක් ශාන්ත භාවයක් සුවයක් දැනෙන්නේ සිතවිලි නැතුව සිතවිලි විරහිත පාස්නාවිට මේ සිතවිලි විරහිත தත්ත්වය ඒකාන්ත ශාන්ත නිවියාමක් කියන එක දකින්නට බෑ අවිද්‍යාවෙන් බරව පුද්ගලයාට ඒක නිසාම අවිද්‍යාව නිසාම විවිධ චිත්ත සංස්කාර සිතවිලි දන්න උදේ හිත හිතා ඒ අනුව කටයුතු කර කර ලෝක සත්‍ය ක්‍රියා කරන්නේ අවිද්‍යාවෙන් බර නිසා විඥානස්කන්ධය ගත්තොත් එහෙම තනික්‍රම විඥානස්කන්ධයේ පැවැත්ම පවතින නිසා තමයි අපේ සිතේ පැවැත්ම පවතින නිසා තමයි යන්තා දුක් විඳිනවා නම් අපට විඳින්නට සිදුවන්නේ. අපි හිතමු අපි සියලු දෙනා මෙතන සී නැති කළා නම් එහෙම ඒ සී නැති කර කාල පරිච්ඡේදය තුළදී අපට කිසිම වේදනාවක් නැහැ, කිසිම දුකක් දැනෙන්නේ නැහැ, කිසිම ලෝකයේ දෙයක් අපි උපාදාන කරන්නේ අපේ සිත නිසලෝ එහෙ පැත්තක සී නැති සම්සී නැතිලාසෙන් පවතිනවා. ඒ කාලය තුල හරිම සැනසීමක් සංසම් භාවයක් සෝයක් තිබෙනවා. නමුත් සිත ක්‍රියාත්මක වීම නිසාම තමයි ලෝකයේ විඳින්නට තියෙන දුක් ඔක්කොම විඳින්නේ. සිත ක්‍රියාත්මක වෙන නිසා තමයි ලෝකයේ තියෙන සියලුම කර්ම සංස්කාර රැස් කරන්නේ. සිතේ ක්‍රියාත්මක භාවය නිසා තමයි නැවත නැවත ඉපදී ඉපදී සසර දුක් විඳින්නට සිදුවන්නේ. මේ කිසිවක් දන්නේ නැතිකම තනිකරම අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වන නිසා සිදුවන ධර්මතාවයක්. නිසා මේ පංචස්කන්ධ ලෝකයේ මේ නේ සත්‍යයන් අවබෝධ කරගන්න නැතුව පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇලීමෙන් යුතුව බැඳීමෙන් යුතුව උපාදානයෙන් යුතුව ග්‍රහණය කරගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ සියල්ලම සිදුවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි අවිද්‍යාව තමාගේ සිත තුළ ක්‍රියාත්මක වෙන නිසා. මේ තමන්ගේ ඇඟ සහ සිත පංචස්කන්ධ ධර්මයන් කියලා දකින්නට බෑ. අවිද්‍යාවෙන් බර වූ පුද්ගලයාට මේ පංචස්කන්ධ ලෝකයේ නාම රූප ධර්මයන් කියලා දකින්නට බෑ අවිද්‍යාවෙන් වැසී ගිය පුද්ගලයාට ඒ වගේම මේ පංචස්කන්ධ ලෝකයේ නැත්තම් මම කියන මේ ඇඟ ශාසිත තනිකරම 186ක එකතුවක් කියලා දකින්නට බෑ අවිද්‍යාව වසාගෙන සිටින නිසා. ඒ වගේම මේක ආයතන 6ක් කිය නැත්නම් ආයතන 12ක් කිය පස්ස ආයතන 6ක් ආදී වශයෙන් ඊමේ ස්වરૂපයේ දකින්නට බෑ අවිද්‍යාව නිසාම. එම නිසාම මේ පංචස්කන්ධ ධර්මයන් හරි ආයතන හරි නැත්නම් ධාතු හරි නාම රූප හරි මේ කවරක් හරි ඒවාගේ යථා තත්ත්වයේ දකින්නට නොහැකිකම නිසාම මේවා ආත්ම වශයෙන් ග්‍රහණය කරනවා මම කියලා හිතනවා මගේ කියලා හිතනවා මේ මම මගේ කියන හැඟීමෙන් යුතුව ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන කටයුතු කරන නිසාම නැවත නැවත සසර දුක් විඳින්නට සිදු වෙනවා එවැනි කෙනාට එම නිසාම මේ අවිද්‍යාව තුළින් මේ පංචස්කන්ධ ලෝකේ නැත්තම් නාම රූප ධර්මයන්ගේ නැත්තම් ආයතනයන්ගේ නැත්තම් ධාතු ආදී ධර්මයන්ගේ යථා තත්ත්වය දකින්නට අවිද්‍යාව ඉඩ දෙන්නේ නැහැ. එම නිසාම මේ පංචස්කන්ධ ධර්මාදී මේ ධර්මයන් මොනවද? ඒ ධර්මයන්ගේ සමුදය කියන්නේ ඒවා ඇතිවීමේ හේතුව මොනවද? මේ මේ හේතුන් නිසා නේද මේවා ඇති වෙන්නේ කියලා දකින්නට බෑ. මේ පංචස්කන්ධ ධර්මෝ ධාතු ආයතන ආදී ධර්මයන්ගේ Nirodhe දකින්නට බෑ. ඒ Nirodhe දක්නා වූ මාර්ගය දකින්නටත් බෑ. ඒ වගේම තියෙන්නේ යම් යම් ආස්වාදයක් ලැබෙනවා නම් මේකෙන් ලැබෙන ආස්වාදේ මේකේ නමුත් ඒකෙන් ලැබෙන ආදීනවේ ආස්වාදේ වඩා දසදහස් ගණන් ලක්ෂ කෝටි වාර ගණන් වැඩියෙන් ලැබෙනවා කියලා දකින්නටත් බෑ. මේ සියල්ලම සිතින් අත්හැරිය යුතුවන්නේ මෙන්න මේ ආකාරයෙන් මේ වාගේ නිස්සරණේ මිදීම සිදුවන්නේ මෙන්න මෙලෙසින් කියලා දකින්නටත් අවිද්‍යාව ඉඩ දෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් වැසුණු කුජලයාට ඒක දකින්නටත් බෑ. මේ විදිහට පංචස්කන්ධ ලෝකය යතහ පරිදි දකින්නට නොහැකිකම තියෙන්නේ තනිකරම අවිද්‍යාව නිසා. ඒ වගේම තමයි මේ පංචස්කන්ධ ලෝකයේ තුලින් අපට ජනිත වෙන විවිධාකාර සංගෝඩ ධර්ම, ආශ්‍රව ධර්ම, කාමාශ්‍රව ජනිත වෙනවා, භවආශ්‍රව ජනිත වෙනවා, අවිජ්ජාශ්‍රව ජනිත වෙනවා, දිත්‍යාශ්‍රව ජනිත වෙනවා. මේම ආශ්‍රව ජනිත වෙනකොටම මේ ආශ්‍රයන් පහළ වුණා කියලා දන්නේ නැහැ. ඒ ආශ්‍රය පහළවන්නේ මෙන්න මේ හේතුන් නිසා කියලා දකින්නට බෑ. ආශ්‍රයන් නිරුද්ධ වන්නේ මේ මේ මාර්ගයේ ගමන් කිරීමෙන් මෙසේ ආශ්‍රව නිරුද්ධ වෙනවා කියලා දකින්නට බෑ. ආශ්‍රය නිරෝධ ගාමිනී ප්‍රතිපදා දකින්නට බෑ. අවිද්‍යාව තිබෙන තාක්කල්. ඊට අමතරව අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං ආදී වශයෙන් දැක්වූ පරිදි නැවත නැවත සංසාරයේ ඉපදී ඉපදී මෙරි මෙරි යන සංසාර චක්‍රය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවායි එසේ ක්‍රියාත්මක වෙච්ච නිසා මෙතෙක් කල සංසාර දුක් අනුභව කරමින් අපි පැමිණියාය මේ සංසාර චක්‍රයේ කැරකවීම නතර කරන්නේ මේ මේ කියලා මේ පටිච්ච සම්පාද ධර්මයන් පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් දකින්නටත් බෑ අවිද්‍යාවෙන් වශිත නිසාම මේ අවිද්‍යාව නිසාම තමයි සීලූම කෙලෙස් කෙනෙකුගේ සිත තුළ දැනිතවන්නේ. අවිද්‍යාව නිසාම තමයි තණ්හාව දැනිතවන්නේ. අවිද්‍යාව නිසාම තමයි මම මගේ කියන හැඟීම ඇතිවන්නේ. අවිද්‍යාව නිසාම තමයි භවයේ රැඳී සිටීමට ආශාව ඇතිවන්නේ. මේ අවිද්‍යාව නිසාම තමයි මේ සංස්කාර කෙරේ කලකිරෙන්නේ නැතුව මේවා කෙරේ ඇලි ඇලි බැඳි බැඳි කටයුතු කරන්නේ. මේ සංස්කාර අතහරින්න නැතුව මේවා උපාදාන කරන්නේ අවිද්‍යාව නිසා මේ විදිහට මේ සංසාර දුකින් මිදීමට ඉඩ නැදී බාධා පමුණුවන යම්තා දේවල් තියෙනවා නම් ඒ සියල්ලම සිදුවන්නේ අවිද්‍යාව සමාගයේ සිට තුළ ක්‍රියාත්මක වන නිසා. මේ ආකාරයෙන් ධර්මද්දරට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා මේ තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගන්නා විෂ තව කරුණක් තේරුම් ගත යුතුයි මේ අවිද්‍යාව තියෙන්නේ බාහිර ලෝකයේ බාහිර අරමුණු තුළ නෙවෙයි තමන්ගේම සංසාණය තුළ තමාගේම සිත තුළ එම නිසාමයි මේ අවිද්‍යාව අපිට නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. හරියට අවිද්‍යාව අඳුරක් නම් මාර්ගඵල ප්‍රඥාව පහළ වෙන විට සෝවාන් මාර්ග, සකදාගාමී මාර්ග ආදී ඒ මාර්ගඵල ප්‍රඥාව පහළ වෙන විට කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් තිස්සේ පළපදියම් වී තිබුණු මේ අවිද්‍යාවට සිත තුළ තවදුරටත් සිටින්නට හැකියාවක් ලැබෙන්නේ අන්ධකාරයේ පැමිණි තැන තිකෙන තැනකට ආලෝකයක් දෙන ආ විකසන අන්ධකාරයේ නැති වෙන්නාසේ මාර්ග ප්‍රඥා ලෝකයේ ලැබෙන ලැබෙන පරිදි ඒ ඒ මාර්ගයට සුදුසු සුදු පරිදි වන ආකාරයෙන් අවිද්‍යාව දුරු වී යනවා මේ විදිහට අවිද්‍යාව තේරුම් ගත යුතුයි තමාගේ ශේත තුළ තියෙන තමා මුලා කරන තමා මුලා වූ තමා සසර දුකට ඇද දමන නිවන් මඟ බසාලන ධර්මයක් කියන. මේ විදිහට අවිද්‍යාව තේරුම් ගත්තාට පස්සේ අවිද්‍යා සමුදය සංඛාර සමුදය අවිද්‍යාව නිසා සංඛාරයට වෙන ආකාරය තේරුම් ගත යුතුයි. නැවතත් මා කියන්නම් මෙතන සංස්කාර කියන්නේ කුසල අකුසල කන්න සංස්කාර කියලා. එතකොට අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම සංස්කාර රැස්න ආකාරය දෙආකාරයකින් තේරුම් ගත යුතු වෙනවා. එකක් තමයි ගිය ආත්මයේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙලා කුසල අකුසල කර්ම සංස්කාර රැස්ලා ඒ තුලින් ප්‍රතිසන්ද විඥානේ මේ භවයේ නැවත පහළ වීම සිදුවනවා. ඒක තේරුම් ගන්නට ඕන එකක්. දෙවෙනි කාරණාව තමයි ඉපදුනාට පස්සේ අවිද්‍යාව නිසා විවිධාකාර සංස්කාර රැස් කරනවා. ඒ දෙවෙනි කාරණා. මේ කරුණු දෙකම තේරුම් ගත යුතුයි. එකක් පමණක් තේරුම් ගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. එතකොට අපි පළමුවෙන්ම බලමු ගිය ආත්මයේ අවිද්‍යාව නිසා කම්ම සංස්කාර රැස් කරලා නැවත ප්‍රතිසන්ද විඥාණය පළමුවෙන්ම මේ භවයේ පහළ වෙන්නේ සිදු වුණේ කොහොමද කියලා. ගිය ආත්මයේ මැරෙන විට අපගේ සිත තුළ අවිද්‍යාව තිබුණා අවිද්‍යාව නිරුද්ධ කරලා තිබුණේ නැහැ. එබැවිනිසාම මේ සංස්කාර ලෝකේ ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා තේරුම් ගන්න හිතියේ නැහැ අපි. මේ සංස්කාර ලෝකේ එක මොහොතක්වත් රැඳී සිටිය යුතු නෙවෙයි කියන හැඟීම අපේ සිතට කාවැදිලා තිබුණේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීමමයි දුක මේක නොපවතින තැනක් තියෙනවා නම් එතනයි සැපේ කියන ඒ හැඟීම ඇති වෙලා තිබුණේ මේ සංස්කාර ලෝකේ රැඳී සිටීම අති බහ භයානක දෙයක් මහා දුකක් කියලා ඒ අවබෝධය ඇතිලා තිබුණ නැති නිසා දුක්ඛේ අඥානං කියන ඒ අවිද්‍යාවේ ඒ කොටස අපගේ සිත තුළ එදා ක්‍රියාත්මක වුණා. ඒ ආත්මේ මරණ අවස්ථාවේදී. ඒ වගේම මේ දුක ඇති කර දෙන හේතුවක් වන්නේ මේ සියලුම දේවල් මම කියලා හිතාන මගේ කියලා හිතාන මේවා සිතෙන් අල්ලාගෙන උපාදාන කරගෙන ඒ වගේම කර්ම සංස්කාර රැස් කරගෙන ඒවා උපාදාන කරගෙන සිටපු නිසා මේ සියල්ල අතහරින්නට නොහැකිව සියල්ල අතහැරියට හැරීමට නොහැකිකම තිබුණු නිසා තමයි අපි නැවත ප්‍රතිසන්ද විඥානයක් ලබාගත්තේ දුක්ඛ සංදේශත්තේ ඒ ආකාරයෙන් එදා අපගේ සිත තුළ ක්‍රියාත්මක වුණා ඒ පිළිබඳ දැනීමක් එදා තිබුණේ ඒ අවිද්‍යාවක් සිත තුළ එදා තිබුණා ඊට අමතරව මේ දුක්ඛ නිරෝධය ගැන කිසිම හැඟීමක් එදා අපිට තිබුණේ නැහැ. එදා ඒ දුක්ඛ නිරෝධය කියන්නේ අත් වශයෙන්ම රහත් වූ කෙනෙක් පින්වම් පාවාට පසුව සම්පූර්ණයෙන්ම නැවත ඉදීම නැතිවන ආකාරයේ ආකාරයේ දක්නා දුක්ඛ නිරෝධය පිළිබඳ දැනීම. මේ ශීලෝම ධර්මතාවයන් නාම රූප ධර්මයන් පංචස්කන්ධ ධර්මයන් පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීමම දුකක් මේක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති යන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා ඒක පැහැදිලි ලෙස පත්තශේෂ අත්දකින්නට එදාට එදා අපට හැකියාවක් තිබුණේ ඒක නිසා දුක්ඛ නිරෝධය ඥානං කියන කොටසත් එදා ප්‍රයත්න වුණා ඊට අමතරව මේ දුක්ඛ නිරෝධය අත්දැකීමට නම් මේ ශීලූම දේවල් සම්පූර්ණයෙන්ම අනු මාත්‍රයක්වත් නැතුව සිටින් අත්හලේතුයි කියලා අනුපාදා උපාදාන විරහිත තත්ත්වයට සිතපත් කරගන්නට එදා කිසිසේත්ම හැකියාවක් තිබුණේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නිසි පරිදි අවබෝධ කරගෙන එදා නොසිටි නිසා මේ පංචස්කන්ධ ධර්මයන් එදා අපි මමය මගේය මම කියලා කෙනෙක් සිටිනවාය කියන අස්මිමානින් බදාගෙන උපාදාන කරගෙන සිටියා. ඊට අමතරව කර්ම සංස්කාර රැස් කළා විශේෂයෙන්ම කුසල කර්ම මහා විශාල උසස් දෙයක් ඒකෙන් උසස් උසස් සුගතිගාමි පත්‍යයන් ලබන්නට පුළුවන් කියලා හිතාගෙන ඒ සුගතියත් උපාදාන කරගෙන කටයුතු කළා කර්මත් උපාදාන කළා ඊටත් අමතරව තමන්ගේ පංචස්කන්ධ ලෝකය මම මගේ කියලා හිතාගට ඒකට ඇලී සිටියා ඒකට බැඳී සිටියා ඒක උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන සිටියා ඊටත් අමතරව බාහිර ලෝකයේ තියෙන සංස්කාර ධර්ම තමාගේ දූ ධර්ම වෙන්නට පුළුවන් සෝරි සෝරයන් වෙන්නට පුළුවන් ගේ දුර ඉදකනම් වෙනි අජීවී වස්තුන් වන්නට පුළුවන් මේ කවර සංස්කාර ධර්මයක් හරේ උපාදාන කරගෙන ඒවා කෙරෙහි ඇලී බැඳී එදා අප කටයුතු කළා ඒ මරණ මොහොතේ ගියාත්මේ මරණ මොහොතේදී තමාගේ චිත තුළ චිත තුළින් નિરાයාසයෙන් සිටවිලි ගලා යා මේ භව ශක්තිය ක්‍රියාත්මක වුණා සිත නිසලව තබාගෙන ඉන්නට හැකියාව තිබුණේ નિરાයාසයෙන්ම සිත නිසලව තබා ගන්න උත්සාහ කළා සිටවිලි નિરાයාසයෙන්ම තමාගේ චිත තුළින් ගලා යා මේ ශක්තිය එදා තිබුණා එතකොට මේ විදිහට අස්මිමානයේ තිබුණා භවයේ රැඳී සිටීමේ ආශාවක් තිබුණා අස්මිමානිය නිසාම මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තිබෙන නිසා තමයි භවයේ රැඳී සිටීමේ ආශාවක් පවතින්නේ. ඊටත් අමතරව මේක භවයේ රැඳී සිටීම මහා දුකක්ය දුක්ඛ සමුදයක්ය මේකෙන් ගැලවිය යුතුය කියන හැඟීමෙන් තොර වෙලා භව ආශාව තමයි සිත තුළ දා ක්‍රියාත්මක වුණා. භව ආශාව පමණක් ඒ විවිධාකාර වලින් පැවිද විවිධ දෘෂ්ටි කෝණ වලින් පැන නගින අවිද්‍යාව සමාගයේ සිත තුළ ක්‍රියාත්මක වුණා මේ විදිහට අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වෙච්ච නිසා ගිය ආත්මේ මැරෙන විට මැරෙන්න ඔන්න මෙන්න කියන ඒ අවස්ථාවේදී අපිට අර සිත තුළින් નિરાයාසෙන් සිතුවිලි ගලා යාමේ සත්‍යයක් තිබුණ බැවින් කර්ම අපි කරන ලද කර්ම ශීපත් වෙනවා. කර්ම නිමිති ශීපත් වෙනවා. සමහර විට කලාතුරකින් ගත නිමිත්තක් වා ශීපත් වන්නට පුළුවන් ඉඩ තිබෙනවා. මේ විදිහට මේ මරණ මොහොතේ අවිද්‍යාව නිසා සංස්කාර රැස් කරලා තිබුණ බැවින්ම ඒ සංස්කාර උපාදාන කරගෙන අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වූ නිසාම ගිය ආත්මේ චුතිසිතට ඔන්න මෙන්න කියන අවස්ථාවේ පහළ වුණා අපේ සිත තුළ මේ විදිහට කර්ම විඥානයක් ඒ පහළ වූ සිත් වලට කියන්නේ කර්ම විඥානය කියලා. මෙන්න මේ කර්ම විඥානය එදා මරණ මොහොතේ පහළ වුණ නිසා ඒකේ විපාකයක් වශයෙන් මේ භවයේ ප්‍රතිසන්දේ විඥානය දැනිට වුණා. එතකොට මේ ප්‍රතිසන්දේ විඥානයේ දැනිට උනේ අවිජ්ජා කියන බීජෙන් අවිද්‍යා බීජයෙන් හටගත් වූ ප්‍රතිසන්දි විඥානයත් එම නිසාම අවිද්‍යා දස. ඔය අභිධර්ම පොත්වල තියෙනවා භවයේ කුලි තැනක යම් කිසි කෙනෙක් ඉපදුණා. තිරිසංගත වෙලා ඉපදුණත්, ප්‍රේත ලෝකවල ඉපදුණත්, අපායේ ඉපදුණා, කොයිතරම් දුගතියක ඉපදුණා. ඒ භවයට ආශා කිරීමේ මේ සිතක් පළමුවෙන්ම පහළ වෙනවා කියන්නේ. අභිධර්ම පොත්වල එම කරුණ දක්වා තිබෙනවා. ප්‍රතිසන්ද විඥානය කියන්නේ උතු දැනීම මාත්‍රයක්. අපි මවකුසට එළඹෙන විට කලර රූප අවස්ථාවක් තිබුණේ. කලර රූප අවස්ථාවේ ප්‍රතිසන්ද විඥානයක් තිබුණා. ඉස්සලම පහළෝ දැනීම. මේ කලර රූපය මම කියලා ගන්නට පුළුවන්ද මගේ කියලා ගන්නට පුළුවන්ද ඒ කලර රූපය මම මගේ කියලා හිතනවා නම් කොච්චර මෝඩකමක්ද කියලා දැන් මේ ඇයට හිතන්නට පුළුවන් වෙන්නට ඕන. ඒ කලර රූපේ පහළ වූ සියුම් දැනීම මාත්‍රය මම කියලා හිතවනම් මගේ කියලා හිතවනම් කොච්චර මෝඩකමක්ද ඇතිලා නැතිලා යන සියුම් දැනීම් මාත්‍රයක්. මේ මෝඩකම මේ අවිද්‍යාව වැසගත් ප්‍රතිසන්දි විඥානය සමග. එදා ඉඳලම අවිද්‍යාව ක්‍රියාත්මකයි. එතකොට මේ ප්‍රතිසන්දි විඥාණය තමයි දිගින් දිගට භවංග සිත වශයෙන් ක්‍රියාත්මක වන්නේ. අපි මේ භවයෙන් මැරෙනවා, තව භවයකට යනවා, ඒ භවයෙන් මැරෙනවා, තව භවයකට යනවා. මේ විදිහට එක භවයකින් නිරුද්ධ වෙයි මැරී යටත වී යන විට තවත් තැනක ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙනවා ඒ භවයෙන් නිරුද්ධ මැරිලා යනකොට තවත් තැනක ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙනවා එකම ප්‍රතිසන්දි විඥානේ භාංග සිත මේ ගමන් කරනවා නෙවෙයි ඒ ඒ තැනට සුදුසු සුදු වලදී කර්ම විඥාණයට අනුකූලව සිත පහළවන්නේ මේ භාංග සිතේ පැවැත්ම තිබුණ නිසාම සතර අපාවලට වැටුණා, പ്രേත ලෝකවලට ගියා, තිරිසන් ලෝකවලට ගියා, මනුෂ්‍ය ලෝක ආදී මේ ලෝකවල ඉකලීපෙදී අනන්ත අප්‍රමාණ සංසාර දුක් අපි මේ දක්වා අත්දැක්කා. මෙවැනි දුකක් ලබා දීපු මේ භවාංග සිත නැත්තම් මේ ප්‍රතිසන්ද විඥාණය ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍යය. මේ දුක්ඛ සමුදය සත්‍ය ගැන ඇලීමක් ඇති වෙනවා නම් මේක ඉතා සුළු කාලයකට පවත්වාගෙන යන්නට ඕනෑ කියන හැඟීමක් කෙනෙකුගේ සිත තුළ තියෙනවා නම් එතන තියෙන අංකෂයක් නෙවෙයි සංකර්ම අවිද්‍යාව. මොකද දුක්ඛේ අඥානං දුක්ඛ සංදේ අඥානං කියන කොටස ක්‍රියාත්මක වෙන නිසා මෞපසට පහළ වන අවස්ථාවේ අවස්ථාවේ පටන්ම අවිද්‍යාව මෙලසින් ක්‍රියාත්මක වන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන්නේ මොන කොටසයි අප අපගේ දේශනාවට අනුව අවිද්‍යා සමුදය සංඛාර සමුදය කියන එකෙන් මේ ප්‍රතිසන්ද විඥානය ගැන දුන්න ආකාරය ඒ විදිහට තේරුම් ගන්නට ඕන. දැන් කෙනෙක් ඉපදෙනවා. ඉපදුනාට පස්සේ කොහොමද අවිද්‍යාව නිසා කම්ම සංස්කාර ජනිතවයි. රහත් වූ සෑම කෙනෙකුගේම සිතලා විද්‍යාව ක්‍රියාත්මකයි ක්‍රියාත්මක වෙනවා එම නිසාම නොඑක ආකාර කුසල කුසල කර්ම සංස්කාරය වෙන අය රැස් කරනවා රැස් කරන්නටම සිදෙනවා අර ගමේ ගොඩේ තියෙන ප්‍රත්‍යාව පුල්ලන් උණු නිසා බොන්නත් බෑ කැඳ නිසා විෂ කරන්නටත් බෑ කුසල අකුසල කුසල විශේෂයෙන්ම කුසල සංස්කාර අපිට රැස් නොකර ඉන්නටත් බෑ රැස් කර කර සංසාර ගමන යන්නටත් බැහැ. ඒ වාර කලින් කියපු ආප්තෝපදේශයේ බැහැවින්ම එතෙන්ද ගැලපෙනවා. කෙසේටත් රහත් නූච්ච සෑම කෙනෙම කුසල අකුසල කර්ම සංස්කාර රැස් කරනවා. මෙහෙම පාරායන වර්ගයේ දැක්වෙනා ධාතාවක්. සමන්තේ ශබ්දේ සෝතා සෝතානං කින් නිවාරණ සෝතාන සංවරම් බ්‍රෝහි කේන සෝතා පිටීරේ. බුදුරජාණන් වහන්සේගෙන් එහෙම ප්‍රශ්නයක් විමසනවා හැම පැත්තෙම මේ කිසිවිදි සංස්කාර ජල ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන යනවා. මේ සිටිවිලි ජල ප්‍රවාහයන් ගලාගෙන යන එක සංවර කරගන්නේ කෙසේද? මේ ජල ප්‍රවාහය සම්පූර්ණයෙන්ම බියලවා යන්නේ කොහොමද? බියලවා යන්නේ කෙසේද? ඕකයි අසන ලද ප්‍රශ්නේ. ඒකෙන් අදහස් කරන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ රූපේ පිළිබඳ සිටිවිලි සංස්කාර ධර්ම ගන්නවා. චක්කුතෝ රූපේ සමන්තිය සමන්ති සම්දන්ති පවත්තන්ති ආදී වශයෙන් දැක්වෙනවා. සෝතතෝ සද්දේ සමන්තිය සමන්ති සද්ධාන් පවත්තන්ති ආදී වශයෙන් දැක්වෙනවා. කනට ශබ්දයක් ඇසුණාට පස්සේ ඒ පිළිබඳ සිතවිලි ගන්නවා. නාසයට ගඳ සුවඳක් හමු වුණාට පසුව දිවට රසක් ගෑවුණාට පසුව කයට මොනවා හරි ස්පර්ශයක් ලැබුණාට පසුව මනසට විවිධ අරමුණු ආරම්මන වුණාට පසුව විවිධ අරමුණ අරමුණු වුණාට පසුව විවිධ ආකාරයෙන් චිත්ත සංස්කාර ධම්ම ගලාගෙන යනවා හරියට ජල ප්‍රවාහයක් දියදහරක් ගලාගෙන යනාසේ මෙන්න මේක සංවර කරගන්නේ කොහොමද මේ දියදහරාවන් සම්පූර්ණයෙන් බේලවා හරින්නේ කෙසේද කියලයි ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන යානිසෝතානි ලෝකස්මින් සති තේසන් නිවාරණං සෝතාන සංවරම් භූමි අඤ්ඤායති පිටියරේ ලෝකයේ මේ විදිහට යන්නේ සිටිවිලි ජන ප්‍රවාහයේ ගලා යන සිටිවිලි ධර්ම තියෙනවා නම් ඒ සිටිවිලි නිවාරණය කරගන්නේ ආවරණය කරගන්නේ නතර කරගන්නේ සතිය තේසන් නිවාරණ සතිය තුනේ මේ සිටිලි ගලා යන විද සංස්කාර ධර්ම තමාගේ සිත තුළින් ගලනවා. අවිද්‍යා සමුදය සංඛාර සමුදය. චිත්ත සංස්කාර සමුදය සංස්කාර ධර්ම උනේ ගලාගෙන යනවා. ඒක හරියට ජල ප්‍රවාහය ගලාගෙන යනවා වගේ නිමක් නැති සිටිවිලි ධර්ම. සමහරට මේ වෙලාවේ ඇති වුණා නම් යම්කිසි අරමුණක් දැකලා සිටිවිලි සමූහයක් ඒ සිටිවිලි සමූහයම අනාගතයේ අරමුණු වෙන්නට පුළුවන් තවත් සිටිවිලි ඇතිවීමට ඒක නිසා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයටම සම්බන්ධ වෙමින් මේ සිතුවිලි ගලා යාම සිදුවන්නේ. ඒ සිතුවිලි ගලා යන විට කම්ම සංස්කාර බොහෝ විට සිදෙනවා. අපි හිතමු ඇහැට රූපයක් දැක්කයි කියලා. ඇහැට දැක්කේ ප්‍රිය රූපයක් නම් ප්‍රිය රූපේ දැක්කාට පස්සෙම අපිට අපි හිතමු ආශාවක් ඇති වුණා, රාගයක් ඇති වුණා, ඇලීමක් ඇති වුණා, මොකක් හරි එවැනි ඒ ඒ පැත්තට බරවූ සිතුවිලි සමූහයක් ඇති වුණායි කියලා. මේ සිටිවිලි සමූහය ඇති වෙනකොටම ඒ රූපේ දැක්කාට පස්සේ ඒ ආකාරයෙන් අපි සිතන විදම අපගේ සිත තුළදී සුඛ වේදනාවක් දැනෙනවා මිහිරි ආස්වාදයක් කියලා හිතන දුක් වේදනාවක් සත්‍ය වශයෙන් ඇතිවන්නේ නමුත් ඒක සුඛයක් ලෙස පෙන්වුම් කරනවා පෙනෙනවා තේරෙනවා ඊට අමතරව මේ දකින ලද රූපේ විවිධ විවිධ ආකාරයෙන් අපි ළඟට විමසනවා. මේක හොඳ එකක්, මේතන ලස්සනයි, අතන ලස්සනයි, ඊතාරුමත් ආදී විවිධ ආකාරයෙන් ඒක ගැන අපි විමසීම් කරනවා, සිතේ ජනනය වෙනවා. ඊට පස්සේ ඒකට ආශා කරනවා නැත්නම් තන් ලබා ගන්නට ඕනේ කියලා හිතනවා විවිධ ආකාර චිත්ත සංස්කාර ධර්ම ගන්න. දැන් මේක මේ වෙලාවේදී මේ රූපේ දැකලා සිතේ ටික ඇති වෙලා නතර වුණා නම් ඒකත් එකක්. සමහරට ඒක නතර වෙන්නේ නැහැ. ඕවා සීකර කරලා සීකර කරලා නැවත සිටේදි ගන්නවා. මේ සිටේදි ගන්න විට සත්‍ය වශයෙන්ම චිත්ත සංස්කාර ධර්ම ජනනය වීමක් සිදුවන්නේ ගලා යාමක් සිදුවන්නේ ඒ සිදුවන විට තමාගේ සිත තුළ තමා නොදැනුවත්වම කර්ම සංස්කාර ජනිත වෙනවා. අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි මේ කර්ම සංස්කාර මේ ආකාරයෙන් සිදුවන්නේ. මේ වගේමයි කනට ශබ්දයක් ඇසුණාට පස්සේ නාසයට ගඳ සුවඳ දිවට රස කයට ස්පර්ශ සහ මනසට විවිධ අරමුණු හමු වුණාට පස්සේ සිත ක්‍රියාත්මක වන්නේ සිතවිලි ගන්නේ ඔන්න ඒ ආකාරයට මේක ආවරණය කරගන්නේ කෙසේද කියන එකට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා සති තේසන් නිවාරණ සතිය තුළින් මේවා ආවරණය කරගන්නට ඕනේ කියලා. මේ සිතිවිලි ගලා යාම හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන් කුසල අකුසල කර්ම සංස්කාර රැස් වීම නිසා ඒවා මරණ මොහොතේ ශේපත් වන නැවත නියත වශයෙන්ම නැවත නැවත ඉදීමට හේතු වන දුක්ඛ සමුදය සත්‍ය බවට ඒවාපත් වෙනවා. එම නිසා පුළුවන් තරම් දුරට මේ අය භාවනා කරන අය බැවින් රූපයක් දකින විදිහම දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කළා ඒක එතනින්ම නතර කරගන්න බලන්න. මා ගිහි කාලේ ඒවා ප්‍රායෝගික වශයෙන් කවුරුවත් කියලා දීලත් නැතුව කළා. විශේෂයෙන්ම රාගසිතක් ඇති වෙනවා නම් රූපයක් දැකලා ඇලීමක් ඇති වෙනවා නම් ඒ රූපේ දැකලා ආශාවක් හරි මොකක් හරි ඇති වෙනවා වහා මේක ශීපත් කරනවා දකිනවා දකිනවා දකින ආශාවක් ආශාවක් ආශාවක් ඇලීමක් ඇලීමක් ඇලීමක් රාගයක් රාගයක් රාගයක් ඒ ශිත දිගින් දිගට දිගින් දිගට පැවතගෙන පැවතගෙන යන්නට ඉඩ දෙන්නේ එතනම එතනම කප කප කප කප හරි මෙන්න මේ ක්‍රියාදාමය තමයි බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ මේවා අපි නොදැන ක්‍රියාත්මක කළත් එදා මේ බුදුරජාණන් වහන්සේ ඒකමයි මේ ප්‍රකාශ කරන්නේ සතිතේසන් නිවාරණ සතිය තුළින් ඒවා ආවරණය කරගන්නවා කියන්නේ. එසේ ආවරණය කර ගැනීම ඊටාම සුළු ක්‍රියාවක්. කියන්නේ ඇහැර රූපයක් දැකලා අපි දකිනවා දකිනවා දකිනවා කියලා ඒ ගැන හිතන්නේ නැතුව එතනම නතර කරනවා දිත්තේ දිත්ත නැත්තම් භවිෂ්‍යති කියලා බුදුහාමුදුරු දැක්වූ පාඩයක් තියෙනවා දැකීම දැකීම මාත්‍රයම නතර කරගන්න. ඇසීම ඇසීම මාත්‍රයම නතර කරගන්න. ඒ වගේ අනිත්‍යයන්ද. අපි ඒ විදිහට නතර කර සිටියෙන් යුතුව නතර කරගත්තොත් ඒ දකින ලද අරමුණු නිසා යම්තා කුසල හෝ අකුසල සංස්කාර ධර්ම ජනිත වෙනවා නම් ඒ ජනිත වෙන කුසල අකුසල කම්ම සංස්කාර චිත්ත සංස්කාර එතනම නතර වෙනවා එම නිසාම ඒ සංස්කාර නිසා සංසාරේ දිග්ගැස් වෙනවා නම් යන්තා ප්‍රමාණයකින් ඒ ප්‍රමාණය එතනම කැපී යනවා එතකොට කනනාශේ දේව ශරීරයත් මේ විදිහට සංවර කරගන්නට පුළුවන් සතියෙන් යුතුව කනට ශබ්දයක් ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ශබ්ද ශබ්ද ශබ්දයක් කියලා සිහිපත් කරන්න පුරුදවන්න ඕනේ ශබ්දයක් හොඳ එකක් වුණත් එකයි නරක ශබ්දයක් වුණත් එකයි පරුෂ වචනයක් වුණත් එකයි ඕනේ නිකන් ඇසන ඇසන ඇසන ඇසන කියලා සිහි කරන්න එච්චර එතකොට අපිට ආවරණය කරගන්නට පුළුවන් ඒ සතියෙන් තුළ මේක ආවරණය කළාට හරියන්නේ නැහැ සම්පූර්ණ බේලව හරින්නට ඕනේ බේලාව හරින්නට නම් පඤ්ඤායේති පිටීරේ ප්‍රඥාවෙන් තමයි සම්පූර්ණයෙන් සිඳලන්නේ. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර ජනිත වෙනවා අවිද්‍යාව නිරුද්ධ කර ප්‍රඥාව ඇති කර ගැනීමෙන් තමයි සංස්කාර ජනිත වීම නතරවන්නේ මේ කියන කරුණ මේ ඇයට දැන් පැහැදිලි වෙන්නට ඕන මේ දෙකක් තේරුම් ගත යුතුයි අපේ ඇහැට රූපයක් දකිනවා කියලා ඒ රූපේ ලක්ෂණයි හොඳයි කියලා හිතලා නැත්නම් ඒකට ඇලිලා බැඳලා කටයුතු කළාට ශක්තිය වශයෙන් පරමාර්ථ වශයෙන් සිදුවන ක්‍රියාදාමය මෙන්න මේකයි කියලා මේ අය අවබෝධ කරගත යුතුයි. ඇහැ කියන්නේ පඨවි ආදී මූල ධාතු කොටස් හතරක එකතුවක්. ඇසට පෙනෙන රූප කියන්නේ මූල ධාතු හතරක එකතුවක් වෙන දෙයක් නෙවෙයි. මේ මූල ධාතු අධ්‍යාත්මික සමාගයේ මූල ධාතු සහ බාහිර මූල ධාතු එකතු වීම නිසා දැනීමක් පහළ වෙනා චක්කු විඥානය. ඔච්චරයි සිදුවේ යුත්තේ. ඊට පස්සේ අපි මේ රූපය ගැන නොඑක් සිතීලිය ඇති කර ගන්නවා. නමුත් අපි මේ දැකපු රූපය දන්නේ නැහැ. අපි මේ රූපය බලනවායි කියලා. ඇහැ දන්නේ නැහැ. අපි මේ රූපය ඇහැ රූපය බලනවායි කියලා. ඒ රූපය ගැන විවිධ සංඥා අපි ඇති කර ගන්නවා මේ ලස්සනයි හොඳයි තරුණේ තරුණියක් ආදී වශයෙන්. ඒ රූපය දන්නේ නැහැ අපි මෙහෙම සංඥා ඇති කරගත්තායි ඇති කර ගන්නවායි කියලා. ඒ රූපේ නිසා අපි ආස්වාදයක් ලබන්න පුළුවන් නැත්නම් දුක් වේදනාවක්යි මොකක් හරි වේදනාවක් ලබන්නට පුළුවන්. ඒ රූපේ දන්නෙත් නෑ, ඇහැ දන්නෙත් නෑ. අපි දුක් වේදනාවක් අත්දකින්නයි, සැප වේදනාවක් ඒ නිසා අත්විඳිනවායි කියලා. ඒ රූපය ගැන ආශාවක් ඇති කරගන්න ලං කරගන්නට ඕනේ කියලා අදී විවිධාකාර සිතවිලි ඇති කරගන්නවා අපි. නමුත් රූපය දන්නෙත් නෑ, ඇහැ දන්නෙත් නෑ මේම සිතවිලි ඇති වෙනවා කියලා. මේ සියල්ලම අර චක්විඥානේ හැර සියල්ලම නිර්මාණය කරන්නේ ඒකේ නිර්මාත්‍රවරයා වන්නේ අවිද්‍යාව. අවිද්‍යාව දුරු කරපු කෙනාට ඇහැට රූපේ දැක්කා දැක්කාට පස්සේ දැකීම මාත්‍රේ ධක්ක විඥානය බුදු වුණත් පහළ වෙනවා දැනීම ඇති වුණා එච්චරයි. එයින් එහාට ගැට ගැසි ගැට ගැසි යන ගැට ගැසි ගැට ගැසි යන චිත්ත සංස්කාර ධම්ම ගලා යන්නේ අර සමන්ති සබ්බදී සෝතා ජල ප්‍රවාහයන් ගලන වාසේ සිටිලි ගලා යමක් යන්නේ ගලන්නේ මෙන්න මේක හරියට තේරුම් ගන්න ඊට අමතර මේ රූපාරම්මන කියලා දෙයක් සත්‍ය වශයෙන්ම නැහැ රූපාරම්මන කියන්නේ ඇහැට පේන රූප. සද්දාරම්මන කියන්නේ කනට ඇහෙන ශබ්ද. නාසයට ගඳ ගඳ සුවඳ ගන්ධාරම්මන, දිවට දැනෙන රස ජීවාරම්මන, රසාරම්මන, කායට දැනෙන ආරමුණු පොට්ටබ්බාරම්මන, මනසට දැනෙන ආරමුණු ධම්මාරම්මන. මේවා ඔක්කොම අසත්‍ය මිත්‍යාවන්ගෙන් බැසී ගිය දේවල්. සත්‍ය දේ එක නෙවෙයි ඇහැට රූපයක් දැක්කාට පසුව අපගේ සිත තුළ සිටිවිලි ධම්ම ඇතිවීම හැර වෙන දෙයක් අප අනුව බලන විට නැහැ. කනට ශබ්දයක් ඇසුවාට පසුව ඒ ශබ්දයේ පිළිබඳ සිතිවිලි ඇතිවීම හැර අපගේ సంతාණය අනුව බලන විට ශබ්ද ආරම්මන කියලා දෙයක් නැහැ. නාසයේද ගඳ සුවඳ හමුුණාට පසුව අපගේ సంతාණය අනුව බලන විට සිතිවිලි ධර්ම සමූහයක් ඇති වී නැති වී යාම හැර වෙන ගඳ සුවඳ කියලා දෙයක් නැහැ. අනිත් අරමුණුත් එහෙමයි. මේ සිතිවිලි ඇති වුණේ නැත්නම් අරමුණු නැහැ. එම නිසාම සිතිවිලිමයි තමාගේ අරමුණු. මේ කිසිම ඇහැට පෙනෙන රූප හරින කනට ඇහෙන ශබ්ද හරි මොනම අරමුණක හොඳක් ඇත්තෙත් නෑ නරකක් ඇත්තෙත් නෑ ලස්සනක් ඇත්තෙත් නෑ කැතක් ඇත්තෙත් නෑ ඇහැට රූපයක් දැකලා ලස්සනයි ලස්සනයි කියලා හිතනවා නම් ඒක අපගේ සිතුවිල්ලක් විතරයි ඒ සිතුවිලි හිතුවේ නැත්නම් ඒක ඇති ලස්සනක් අපට නෑ ඇහැට රූපේ දැකලා මේක කැතයි කැතයි කියලා හිතනවා නම් ඒක අපගේ තියෙන සිතුවිල්ලක් පමණයි අපි එහෙම සිටියේ නැත්නම් ඒ කියති කැතක් අපගේ సంతානය තුළ නැහැ. කැත රූපේ පැත්තකෝ ඒ කැත විදිහට පවතී. තමාගේ సంతානය තුළ නැහැ. ඇසට පෙනෙන රූපේ දැකලා ආසාවල් ආදී ජනිත උනේ නැත්නම් අපේ පාඩුවේ අපේ සිත ඔහේ කරතියි. එම නිසා කිසිම රූපාරම්මණයක් ගණන් ගත යුතු දෙයක් නෙවෙයි. කිසිම රූපාරම්මණයක් උපාදාන කළ යුතු දෙයක් නෙවෙයි. කිසිම රූපාරම්මණයක් වැදගත් දෙයක් නෙවෙයි. කිසිම රූපාරම්මණයක් කියලා දෙයක් ඇත්තෙත් නැහැ. අනිත් ඉන්ද්‍රයන්ට සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන වලට ඔය කියන ලද කාරණාව එකසේ පොදේ සාධාරණයි. මේ කාරණා දැන් තේරෙන්නට පුළුවන් පසුව හරියට අවබෝධ වුණොත් මේ ඇයට මේ සිතුවිලි ගලා යන එක අවිද්‍යා සමුදය සංඛාර සමුදය කියන කොටස බොහෝ දුරට අපි අඩු කරගන්නට පුළුවන් වෙයි. ඒ සඳහා මේ කරුණ තියෙනවා. එක්තැනකදී මදුපිණ්ඩික කියලා සූත්‍රයේදී බුදුජානන් වහන්සේ මෙන්න දැක්වෙන සූත්‍රයේ දැක්වෙන මෙන්න මෙහෙම පාඩයක්. චක්කුණ චක්කුංජ පටිච්ච රූපේ චෝපල් චක්කුඤ්ඤානන්තින සංගතේති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං පිටක්කේති යම් පිටක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංඛා සමුදා චරන්ති. මම මේ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා නැත්නම් අවිද්‍යා සමුදය සංඛාර සමුදය කියන එකයි. ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරන ආකාරය මේ පෙන්වුම් කරන්නට හදන්නේ. ඇහැට රූපේ පෙන්වාට පසුව චක්ක විඥානය ඇති වෙනවා. එම නිසාම චක්ක සංපස්සේ ඇති වෙනවා. චක්ක සංපස්සේ තුළින් වේදනාව ජනිත වෙනවා. මේ කියන කරුණ මේ ඇයිද අහලා අහලා මුද්දට පුරු පුරුදු කරනවා. දැන් ඇහැට රූපේ පෙන්ලා චක්කු විඥානය ඇතිලා චක්කු සංපස්සය ඇතිලා වේදනාව ඇති වුණාට පස්සෙ මීට ප්‍රථමයෙන් මේ ඇයට කියලා තියෙන වෙනත් ආකාරයට. චක්කුංච පරිචෝපේජ උපය චක්කුඥානං තින්න සංග චක්ක සම්පස්සෝ පත්තපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදානං උපාදානපච්චා බහෝ බහපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ දුක්ඛ දෝමන සබහාස සම්භවන්ති ඊමේ දශ කේවලස්ස දුක්ඛඛණ්ඩස සම්දේව හෝති එලෙසින් අපි කලින් මේ ඇයිද විස්තර කරලා තියෙනවා ඇසට රූපේ පින්න දැන් වේදනාවක් ඇති වුණා වේදනාව ඇති වුණාට පස්සේ තණ්හාව ඇති වෙනවා තණ්හාව නිසා උපාදාන උපාදාන නිසා කර්ම භව රැස් වෙනවා. මේ භව පිපත් වීම නිසා නැවත ඉපදීම සිදු වෙනවා. නැවත ඉපදුනාට පස්සේ ජාති ජරා මරණ ශෝක පරිදේවාදී මේ මහා දුක්ඛ ස්කන්ධයේ නැවත ඇති වෙනවා. මේකමයි මේ සූත්‍රයේ මේ වෙනත් ආකාරයෙන් කියන්නේ. හැට රූපේ දැකලා දැන් වේදනාවක් ඇති වුණා. යම් වේදේති තං සංජානතේ වේදනාවක් ඇති වෙනකොට අපි ඒක හඳුනා ගන්නවා මට මේ දුක් වේදනාවක් ඇති වුණේ මට මේ සැප වේදනාවක් ඇති වුණේ කියලා. ඊටත් අමතරව ඒ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් වෙන දිනුනට හේතු අරමුණු අරමුණ හඳුනා ගන්නවා ඒ සැප හෝ දුක් වේදනා ගෙන දෙන ආකාරයෙන්. අපි හිතමු සැප වේදනාවක් ගෙන දුන්නා කියන්නේ. සැප වේදනාවක් ගෙන දුන්නා මට දැන් සැප වේදනාවක් ලැබෙන්නේ කියන ඒ සංඥාව ඇති වෙනවා. ඒ සැප වේදනාවට ආශා කරන නිසාම සැප වේදනාව ගෙන දුන්නු ඒ රූප ආරම්මණයත් ලස්සනයි, හොඳයි ආදී විවිධාකාරයෙන් හඳුනා ගනිමින් සංඥා ඇති කර ගන්නවා. යම් වේදේති සංසංගානා යං සංජානාති තම් විතක්කේති මෙසේ හඳුනාගත්තාට පස්සේ ඒ රූපේ බලමද විවිධ විතක්ක ඇති කර ගන්නවා කල්පනා සිතිවිලි පහල කර ගන්නවා රූප සංකේතන පහල කර ගන්නවා යම් විතක්කේදී සම්පපංචේති. එසේ විතක්ක සිතේදී පහළ වෙනකොට තමා ප්‍රමාදයට ප්‍රපංච ධම්මයකට අහු වෙනවා ප්‍රමාදයට වැටෙනවා. සසර දුකින් ගැලවෙන්නට නොදී සසර ප්‍රමාද කරන ධම්ම තමයි ප්‍රපංච ධම්ම කියන්නේ. තණ්හා දිඨි මානාදී ධම්ම. අවිද්‍යා, අස්මිමාන ආදී ධර්ම සියල්ලම ප්‍රපංච ධර්ම වශයෙන් හැඳින්නේ. එතකොට මේ ප්‍රපංචය වලට අහු වෙනවා තමා ප්‍රමාදයට හැදෙනවා. යම් පපංචේ තියසේ ප්‍රමාදයට වැදෙන විට තත්ෝ නිදානං ඒක නිදාන කොට ඒක හේතු කොටගෙන පුරුෂං පපංච සංඥා සංකා සම්දාචරන්ති ප්‍රමාදයට හෙළනු ලබන මේ චිත්ත සංස්කාර ධර්ම ඒ පුරුෂයා මැඩ ගන්නවා අභිභවනය කරනවා මා නැවත කියනවා. ඇහැට රූපේ දැක්කා, චක් විඥාන ඇති වුණා, චක් සංපස්සය ඇති වුණා, වේදනාව ඇති වුණා, වේදනාව ඇති වුණාට පස්සේ ඒක හඳුනා ගන්නවා. හඳුනා ගත්තාට පස්සේ ඒ ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට ප්‍රමාදයට වැටෙනවා. ප්‍රමාදයට වැටෙනකොට චිත්ත සංස්කාර ධර්ම ඒ පුද්ගලයා මැඩ ගන්නවා. කනට ශබ්දයක් ඇහුණාමත් උගමයි නාසයේද ගඳ සුවඳක් දිවට රසක් කයට ස්පර්ශයක් හමු වුණාමත් එලෙසයි ඒ විදිහටමයි මනසට ධම්මාරම්මන අරුණාත් පස්සේ ක්‍රියාත්මක වන්නේ එතන මේ අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස්වීම සිදුවන්නේ මෙසේ කටයුතු කරන විට සමහරට කුසල සංස්කාර රැස් කරනවා සමහරට අකුසල සංස්කාර රැස් කරනවා ඇඟට රූපේ දැක්කාට පස්සේ අර කලින් කියපු ලස්සන රූපේම දැකලා රාගයේ ඇදීම බැඳීම ඇති කරගන්නලත් කෙනෙකුට පුළුවන් ඕනේ නම් අනේ මූසුවපත් ඒවා මෑසුවපත් ඒවා නිදුක් ඒවා දුකින් මිදේවා කියලා අදහස් ඇති කරගන්නලත් පුළුවන් එහෙම නැත්නම් මේ නාම රූප ධම්ම ටිකක් මෙතන තියෙන්නේ පංචස්කන්ධ ධම්ම ටිකක් තියෙන්නේ මේ දෙතිස් කොනප කොටස් තියෙන්නේ මේවා අනිත්‍ය දේවල් දුක්ඛ දේවල් අනාත්ම දේවල් ආදී වශයෙන් සිතිවිලි ඇති කරගන්නලත් පුළුවන් කවර ආකාරයකින් හෝ කුසල අකුසල කම්ම සංස්කාර එවිට සිදෙනවා. මේ කම්ම සංස්කාර මරණ මොහොතේදී සිහිපත් වුණොත් එහෙම නියත වශයෙන්ම නැවත ඉපදීමක් ලබා ගන්නට සිද්ධ වෙන එක සිදෙනවාම. නැවත නැවත ඉපදී ඉපදී සංසාරේ දිගෙන් දිගට දිගෙන් දිගට ඒ නිසා යන්නට සිදෙනවා අවිද්‍යා සමුදය සංඛාර සමුදය කියන්නේ කොන් ඔය විදිහට මේ අපගේ ලෝකය ක්‍රියාත්මක වීමයි පංචස්කන්ධ ලෝකය ක්‍රියාත්මක වීමයි මේවා පොත්වල තියෙන ධර්ම කියලා හිතන්න දෙපා තමාගේ సంతානය තුළ එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක වන ධර්ම කියලා අවබෝධ කරගන්න තමා ඒ විදිහට අවබෝධ කරගත්තාට පස්සේ මේ ධර්මයේ තේරුම් ගැනීම පහසු වෙනවා ඇති ඊළඟ එක අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එකමයි අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියලා මෙතෙන්දී දක්වන්නේ පටිච්චසම්පාදන් යම් විස්තර කරනවා අවිජ්ජා සමුදය සංඛාර සමුදය අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ එතකොට අවිජ්ජා නිසා සංඛාරය තියෙනවා අවිජ්ජා නිරුද්ධ කිරීම නිසා සංස්කාරය නිරුද්ධ වෙනවා මෙතන අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රායෝගික වශයෙන් බලන විට රහත් වූ කෙනෙකුගේ විමුක්ත සිත දැක්වීම සඳහා. ඒකයි අදහස් රහත් වූ කෙනෙකුගේ විමුක්ත සිතයි මෙයින් අදහස් කරන්නේ. ඒකයි උපරිම தත්ත්වය. ඒ කියන්නේ රහත් වෙච්ච කෙනෙක් අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරනවා අස්මිමානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කිරීම තුළින්. එසේ අස්මිමානය සම්පූර්ණයෙන් නිරුද්ධ කළාට පස්සෙ මේ ඇයිද කියලා දීලා තියෙනවා රහත් වූ කෙනෙකුට ඇති වෙනවා විමුක්ත සිතක් නිදහස් සිතක්. සියල්ලංගෙම ඈති සියල්ලම අතහැරී ගිය නිදහස් සිතක්. ඒ සිතින් මොනම දෙයක්වත් හිතන්නත් බෑ කියන්නටත් බෑ කරන්නටත් බෑ හුදු දැනීම මාත්‍ර ශෙන් දැනීමක් පමණයි පවතින්නේ ඒ දැනීමට මතු පිටින් පවත්නා සිත තුළින් ඕනෑම දෙයක් කරන්නට කියන්නට සිතන්නට පුළුවන් ඒක යටි ඒ මත විමුක්ති සිත හා කිසිම සම්බන්ධයක් නෑ සියලුම සම්බන්ධයන් කැපී තියෙන රාගයක් ගෑවිලා නෑ දෝෂයක් ගෑවිලා නෑ මෝහයක් ඒ සිතේ ගෑවිලා නෑ කිසිම ක්ලේශයක් ගෑවිලා නෑ කිසිම එකක් කරේ බැඳිලා නෑ කිසියල්ලම සිතින් අතහැර අතහැරලා උපාදාන විරහිත තත්ත්වයටපත් වෙලා නිවනත් අතහැරලා පවතින බුදු සියුම් දැනීම මාත්‍රයි. විමුක්තසිත කියන්නේ එවැනි පුද්ගලයාට පැහැදිලිවම තේරෙනවා තමන් අස්මිමානය නිරුද්ධ කිරීමෙන් අවිද්‍යාව නිරුද්ධ කළ නිසා මෙන්න මේ විමුක්තසිත උදා වුණා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කිය. හේතුව ඒ සිතින් කිසිම සිතවිල්ලක් ඉදීම එන්නේ මොනම හේතුව. ඒ සිතින් හිතන්නටත් බැහැ. ඒක සම්පූර්ණයෙන්ම නිදහස් වූ විමුක්ත සිතක්. අකුප්පා චේතෝ විමුක්තිය නමින් ඒක හඳුන්වනවා නොසැලෙන සිතක්. එතකොට ඒකයි මේ අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එකෙන් ගණන් ගන්නේ. ඒක නිසාම සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ගියේ තමයි. සංස්කාර නිරුද්ධ කරන නිසා විඥානේ ප්‍රතිසන්ද විඥානේ නිරුද්ධ වෙනවා. මා කලින් කීවා අවිද්‍යා සමුදය සංඛාර සමුදය කියනකොට ප්‍රතිසන්දි විඥානය ගෙන දුන්නු ආකාරය තේරුම් ගත යුතුයි. ඒක එක කරුණක් කියලා. මේකම තවදුරටත් තේරුම් ගන්නට පුළුවන් රහත්ව කෙනෙක් පින්වම් පාන විට තියෙන தත්ත්වය හා ඒ සංසන්දනය කරලා බැලුවොත්. රහත් වෙච්ච කෙනෙක් හිතනවා නම් මේ සියලුම දේවල් සිතින් සම්පූර්ණයෙන්ම අතහැරලා තියෙන්නේ අතහැරී තිබෙනවා. කිසිවක් මම කියලා මගේ කියලා ගන්නෑ කිසි දෙයක් උපාදාන කරන්නේ කිසිම කුසලයක් කරන්නේත් නැහැ කිසිම අකුසලයක් කරන්නේත් නැහැ මේ බබේ රැඳී සිටීමේ අබ්බම රේණුවකවත් කැමැත්තක් ඇත්තේ නැහැ එක ක්ෂණයකවත් බබේ රැඳී සිටීම සුදුසුයි කියලා සිතන්නේත් නැහැ මේ ප්‍රතිසන්දි විඥානයේ නැවත නැවත පහළ වීම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් කියලා තේරුම් අරගෙන තියෙනවා. පංචස්කන්ධයේ පැවතීම තියෙන තාක්කල්ම දුකේ කෙලවරක් නිමාවක් නෑ අනන්ත ප්‍රමාණ දුක් ගැහැට බෙදින්නට වෙනවා කියලායි තියෙන්නේ. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම කරි අතිශයින්ම කලකිරලා තියෙන්නේ. මේ පංචස්කන්ධ ධර්මයන් කවදා නිවිලා යනවද පහනක් නිවනාසේ නිවිලා නැත්තටම නැති යනවද කියන බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් සිටින්නේ. ඒ වගේම මේ ලෝකේ රැඳී සිටීමේ භව ආශාව තියා මේ විශ්ේ කිසි තැනක අනු මාත්‍ර කාලයක්වත් ඉතාම සුළුක්ෂණයක කාලයක්වත් රැඳී නොසිටිය යුතුයි ඒකාන්තයෙන්ම මේවා පවතින එකමයි දුක මේ දුක අතහරින්නේ කවදද කියලා හැඟීමක් මේ සියල්ලම මරණ මොහොතේදී අතහරින බව ඒ අය දන්නවා මේකද විමුක්තියට නිරුද්ධ වෙනකොට කර්මය නිරුද්ධ වීමෙන් හෝ ජීවිතේ නිරුද්ධ වීමෙන් මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ සම්පූර්ණ නිවි යන මේ සම්පූර්ණ මදහරින පංචස්කන්ධ ධර්මයන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියන අවබෝධය පැහැදිලිව හිතට කාවැදලා තියෙන්නේ පංචස්කන්ධ ධර්ම උපාදාන කරන්නේ ඒක නිසාම අත්හරින්න තියෙන දේවල් වල කිසිම වටිනාකමක් නැහැ. දුක් ලබා දෙන මේ පංචස්කන්ධ ධර්ම වල කිසිම වටිනාකමක් නැහැ. දුක් සමුදයක් වූ දුකක් වූ මේ පංචස්කන්ධ ධර්ම වල කිසිම අගයක් වෙන කෙනෙකුට නැහැ. මේ පහරහත් වූ කෙනා බෙන්නම් පාන විට ඒ මරණයට පත්වන විට ලෝකයේ සියලුම දේවල් අතහරිනවා. එකක් නෙවෙයි. තමන්ගේ ලෝකේ විතරක් නෙවෙයි බාහිර ලෝකයක් අතහරිනවා නිවනත් සම්පූර්ණයෙන් අතහරිනවා ඒ නිවනත් පිරිනම් පාවට පස්ස සම්පූර්ණ නිවියන. එම නිසා නිවන සහිත සියලුම දේවල් සිතින් සම්පූර්ණයෙන් අතහැරලා සිටින විට මොන සංස්කාරයක මොන වටිනාකමක්ද තියෙන්නේ කියන හැඟීම පැහැදිලිවම හිතට කා වැදිලා තියෙනවා. මෙන්න මේ නිසා කිසිම සංස්කාරයක් උපාදාන කරලත් නැහැ. තණ්හාව කියන එක ගෑවිලාවත් නැහැ. මම්මගේ කියන හැඟීමක් ඇත්තෙත් නැහැ. එක ක්ෂණයක්වත් මේ සංසාරේ රැඳී සිටීම ගැන අපේක්ෂාවක් කැමැත්තක් කොහෙත්ම ඇත්තෙත් නැහැ. මේක නිමී යන එකමයි හොඳ. අනේ කවදද මේක නැති යන්නේ කියන හැඟීමම හිත තුළ කාවැදී තිබෙන නිසා අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන නිසා අර කියපෝ විමුක්ති සිත උද්ගත වෙලා තියෙනවා. ඒ සිත තුළින් කිසිම සංස්කාර ධර්මයක් ගලන්නේ සිත තුළින් નિરાයාසෙන් සිතෙවිලි ගලන්නේත් නැති නිසා. එවැනි කෙනෙකුට මේ සියල්ලම අතහැරෙන්නේ කියන සිතෙවිලි මාත්‍රේ තප්පෙන් ලක්ෂයක්කින් එක එක මොහොතක් තුළදී ඇති කරගන්න පුළුවන් ඇති කරගන්න විටම විමුක්ත සිත උදාහරණ සියල්ලම අතහැරලා නිදහස් සිත ඇති වෙනවා. එම නිසා මරණ මොහොත වෙනකොට මේ සියල්ලම අතහැරී යනවා මේ විමුක්ත සිත සහිත පංචස්කන්ධ ධර්මයන් නිවි යනවා නිවි යනකොට නැවත ඉපදීමක් ගෙන දෙන්නට කිසිම හේතුවක් නැහැ මොකද නිවිත ඉපදීම ගෙන දෙන හේතුව කොහොම කැපී ගොස් තිබෙන නිසා මෙන්න මේ தත්ත්වය පැහැදිලිව සංසන්දනය කරලා බැලුවොත් අවිද්‍යා සමුදය සංඛාර සමුදය අවිද්‍යාව නිසා ප්‍රතිසන්ද විඥානයේ මෙලෙසින් ජනිත වෙන අය අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ ප්‍රතිසන්ද විඥානයේ මෙසෙනින් නිරුද්ධ වෙන අය කියලා මේ දෙක ගැන පැහැදිලි අවබෝධයක් එවැනි අත්දැකීමක් ලැබුක් වෙනකොට ලබන්නට පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට ඒ ගැන හිතලා හරි අවබෝධයක් ඇති කර ගන්නට සමාජයට පුළුවන් වෙයි. එතකොට අවිද්‍යාව නිරුද්ධ කිරීම තුළින් සංස්කාර නිරෝධය අත්දකින්නවා කියන්නේ ඔන්න ඒ කාරණාව දැක්වීම සඳහා. නමුත් ඊයේ ඊයේ ඊයේ මාර්ගඵල ලබන ලබල ලබල රහත් මාර්ගය ලැබීමෙන් ඕකත්පත් ගන්නවා. ඒක එකපාරට ලබන්නට පුළුවන් එකක් නෙවෙයි. සෝවාන් වෙන්නට වෙනවා, සකදාගාම වෙන්නට වෙනවා, අනාගාම වෙන්නට වෙනවා. ඊට පස්සේ රහත් භාවය ලබන්නේ. ඊට පස්සේ තින්නවන් පාන. එතකොට සෝවාන් වෙන විට සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාසයෙන් සංගෝණ ධර්මය සම්පූර්ණයෙන් ශේකල යුතුයමයි. ඒ ශේකරන විට පංචස්කන්ධ ධර්මයන් ආත්ම වශයෙන් යම් කිසි කෙනෙක් ග්‍රහණය කළා නම් ඒ ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වී යාම සමගම ආත්ම සංඥාව හා බැඳුණු යම් කිසි අවිද්‍යාවක් තියෙනවා නම් ඒ අවිද්‍යාව නිරුද්ධ වී යනවා. ඒ අවිද්‍යාව නිරුද්ධ වී ගිය නිසා මේ පංචස්කන්ධ ධර්ම ආත්ම කියලා හිතාගෙන පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම එතනම කැටි යන නිර්දේ යන අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ ඒ ආකාරයෙන් ඒ අවස්ථාවේදී සිදු වෙනවා ක්‍රියාත්මක වෙනවා කාමරාග පටික කියන සංවෝල් ධර්මයන් අඩු වෙනවා සකදාගාමී වෙන විට එතකොට ඕලාරික වශයෙන් ඇති වෙන කාමරාග පටික ඇතිවන්නේ නැහැ ඕලාරික වශයෙන් ඇතිවන කාමරාග පටික ඇතිවීමට හේතු පාදක වන අවිද්‍යාව ඒ නිසා දුර වෙනවා ඒ අවිද්‍යාව දුර වීම නිසා ඕලාරික වශයෙන් පහළ වන කාමරාග පටික පිළිබඳ සිටිවිලි ඒ චිත්ත සංස්කාර ධර්ම ගලා යාම එම නිසා ඒ අවස්ථාවෙන් පසු නතර වෙනවා අනාගාමි වෙන විට කාමරාග පටිග සම්පූර්ණයෙන්ම සේවන අනිතාම සුදු වශයෙන් පහළ වෙන කාමරාග පටිගේ පවා නැත්තර නැති යනවා. ඒ නැති වී යනකොට කාමරාග පටිග අනුශය හා සම්බන්ධ වූ අවිද්‍යාව දුර වෙනවා. ඒ අවිද්‍යාව දුර වීම නිසා කාමරාගය සහ පටිගේ මිශ්‍රිත වෙලා ඒ හා සම්බන්ධ වෙලා යන්තා චිත්ත සංස්කාර ගන්නේ වෙනවා නම් ඒ සියලුම චිත්ත සංස්කාර ගලා යාම එයින් පසුව නතර වෙනවා. රහත් වුණාට පස්සේ අර කලින් කියවාශේ සියලුම සිතේ ධර්ම ගලා යාම නැතර වෙනවා මේ විදිහට තමයි අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එක අත්දැකිය යුතුනේ. ඉතින් මේක අත්සෝවාන් වන්නේ කොහොමද? සකදාගාම වෙන්නේ කොහොමද? අනාගාම වෙන්නේ කොහොමද? රහත් වන්නේ කොහොමද කියන කරුණු විස්තර කරමින් මේක මේ දේශනාව සම්පූර්ණ වෙන්නට නම් කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. ඒ සඳහා පැය 10ක්වත් අඩු වශයෙන් කාලය යොමු කරන්නට ඕනේ. කෙසේ වෙතත් ළඟදීම මේ ඇයට සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම පිළිබඳ පොතක් අපි පළ කිරීමට අදහස් කරනවා. ඒ පොත පළ වුණාට පස්සේ සෝවාන් වීමට අවශ්‍ය පසුබිම මේ ඇයට සකසා ගන්නට ලැබේවි. ඒ පොත කියුවාට පස්සේ සෝවාන් ඵලයේ වස්සාසාත් කරගත්තොත් එයින් එහාට කටයුතු කිරීම සඳහා උපදෙස් ලබාගෙන භාවනා කරන්න. එසේ භාවනා කළොත් ඔය කියපු විදිහට අවිජ්ජා නිරෝධයෙන් සංස්කාර නිරෝධය අත්දකින්නට පුළුවන්. මේ සංස්කාර නිරෝධය අත්දකින්නට අවිජ්ජා නිරෝධය අත්දකින්නට නම් අනුගමනය කළ යුතු ප්‍රතිපදා අන්තිශයක් නෙවෙයි ආය මේ වාර්යෝ වට්ටංගිකෝ මග්ගෝ සංඛාර නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සම්දිට්ඨිය තුළින් දැකිය යුතු කරුණු ටිකක් ඔය ප්‍රකාශ කළේ ඒ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා සම්මා සතිය තමාට තිබී බෙහෙවින් උපකාර වී ළඟින්ම ඇතිආත්මක විය යුතුයි ඒ වගේම සම්මා සමාධිය ළඟින්ම සිට උපකාර කළ යුතුමයි සම්මා වායාමයක් තිබිය යුතුයි අනිත් අංග හතර පසුබිමින් පදනමක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා ඇති ඒ ආකාරයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිපා අනුගමනය කොට ආග්‍යස්ථාංග මාර්ගයේ අත්දැකීම තුළින් තමයි අවිජ්ජා නිරෝධය කරන්නට නැත්නම් සංස්කාර නිරුද්ධ කරන්නට සංසාර ගමන නිරුද්ධ කරන්නට හැකියාව ලැබෙන්නේ එසේම හැකියාව ලැබේවා වාසනාව උදා වේවා කියලා ආශංසනය කරමින් මේ දේශනාව දැන් නිම කරන දෙවියන්ට අප දැන් පින් දෙමු ආකාශත්තාදි කියන පාඩේකම ආකාශත්තාදි බුම්මත්තා දේවා නාගමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශ සට්ඨාද බුම්මට්ටා දේවා නාංගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනම් ආකාශට්ඨාද බුම්මට්ටා දේවා නාංගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන්නෝතෝ සම්බදු දුක්ඛා පමංචතු මේ කළ කුසල් ශක්තියෙන් මේ ඇතත් නිවනේ සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීලිස්ස නිත්‍යං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු සෝපත්තේවා නිවන්සල දේවා